නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් අතකෝ ආයස්මතෝ අනුරුද්ධස්ස රහෝගතස්ස පතිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්සාති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව සඳහා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේහි සඳහන් වෙන අනුරුද්ධ සූත්‍රයේහි මහා පුරුෂ විතර්ක පිළිබඳව දේශනා පාඨය අප විසින් මාතෘකා කරන්නට යෙදුනේ අල්පේච්ඡතාවයේ පිළිබඳව පසුගිය දේශනා පෙළෙහි කරගෙන ආ විස්තරෙහි අවසාන කොටස පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට අල්පේච්ඡතාවයේ පිළිබඳව දැනගත යුතු බොහෝ කරුණු අපි පසුගිය දිනවල කතා බහ කරන්නට යෙදුණා. ඒ අල්පේච්ඡතාවය පිළිබඳව දේශනාව අද දවසින් නිමා කරන්නට අවකාශ ලැබෙනවා. ඊළඟ සතියේ ඉඳලා ඉතිරි මහා පුරුෂ විතර්ක පිළිබඳව දේශනාවන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය ධර්ම දේශනාවෙහි අවසානයේට කතා බහ කළේ පච්චය අල්පේච්ඡතාවය පරයාප්ති අල්පේච්ඡතාවය කියන කාරණා දෙක පිළිබඳව ප්‍රත්‍යල්පේච්ඡතාවයයි කියලා කියන්නේ ආහාර ඇඳුම් නිවාස බෙහෙත් හේත් ආදී අත්‍යවශ්‍ය සාධක පරිහරණය කරන්නේ කොහොමද හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය සහ හැඟීම් පටලවා නොගෙන හැඟීම් පාලනය කරගෙන අවශ්‍යතාවයේ මත ඒ දේවල් පරිහරණය කරන්නේ කොහොමද කියලා අපි කතා බහ කළා. ඒ වගේම පర్యాప్తి අල්පේච්ඡතාවයේ පිළිබඳව සිහිපත් කළා. පర్యాప్తిයයි කියලා කියන්නේ තථාගත සද්ධර්මය ත්‍රිපිටක ධර්මය පිළිබඳව Tamanගේ තියෙන දැනුගත්කම බහුශ්‍රృతභාවය. එතකොට ඒවා පිළිබඳව ලෝකයට බොහෝ කොට අඟවන්නට යන්නේ නැතිව තමන් ළඟ තියෙන දැනුම හැකියාව අවශ්‍ය අවස්ථාවන්හිදී පරිහරණය කරමින් අල්පේච්ඡව කටයුතු කිරීම තමයි ඒ තුලින් අදහස් කෙරෙන්නේ. අපි එහිදී විශේෂයෙන් සිහිපත් කරන්නට යෙදුනා යම්කිසි කෙනෙකුට ද්‍රව්‍ය පිළිබඳව භෞතික දේවල් පිළිබඳව තියෙන තෘෂ්ණාව මමත්වය දුරු කරන්නට යම් තරමක පහසු වෙන්නට පුළුවන් නමුත් මානසික කරුණු පිළිබඳව තමන්ට ලැබෙන කීර්තිය ප්‍රසාදය ප්‍රශංසාව ආදී පිළිබඳව ඇතිවෙන්නා වූ ඒ කැමැත්ත ඕනෑකම බලාපොරොත්තුව ඒවා දුරු කර ගැනීම ඊතරම් පහසු නෑ මේක ධර්මයේ හැඳින්වෙන්නේ වස්තුකාම සහ ක්ලේශකාම වශයෙන් ඒ පිළිබඳව තමයි පසුගිය ධර්ම දේශනාවේ අපි අවසානයේට කතා බහ කළේ මේ පරියප්ති අල්පේච්ඡතාවයේ පිළිබඳව සිහිපත් කරද්දී අද සමාජයේ හුඟක් වෙලාවට මහජනතාව ධර්මයේ පටලවා ගන්නට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ පරියප්ති අල්පේච්ඡතාවයෙන් කටයුතු නොකිරීම. ඒ කියන්නේ ගිහි පැවිදි බොහෝ දෙනා දනවගත් බොහෝ දෙනා තම තමන්ගේ උගත්කම් තම තමන්ගේ බහුශෘතභාවය තම තමන්ගේ හැකියාවන් ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට යාම නිසා සමහර විට අසන කෙනාට ප්‍රයෝජනවත් වෙන දේ වගේම ප්‍රයෝජනවත් නොවන දේ Tamanගේ දැනුම හැකියාව පෙන්වන්නට මහජනතාව ඉදිරියේහි දිගහරින අවස්ථා බොහෝ කොට ජනමාධ්‍ය තුලින් අද කාලේ පෙනෙන්නට තියෙනවා. යම් යම් ජනමාධ්‍ය සාකච්ඡාවලදී ඒ වගේම මුද්‍රිත මාධ්‍ය තුලින් ප්‍රවෘත්ති පත්‍ර ඒ වගේම දහම් පොතපත ආදිය තුලින් සමහර වෙලාවට දහම් කරුණු පිළිබඳව කතා බහ කරද්දී මේ අසන පිරිස කොයි වගේ පිරිසක්ද ඒ අයට මේවා කොයිතරම් දුරට ගෝචර වෙනවද නැද්ද ඒ අයට මේක දරා ගන්නට පුළුවන්ද කියන මේ කරුණු පිළිබඳව විමසිලිමත් නොවි ඒ සම්බන්ධව Taman තුල තියෙන විසරද දැනුම ශාස්ත්‍රීය දැනුම සමහර වෙලාවට මතු කරන්නට උත්සාහ කරනවා. එතකොට සාමාන්‍ය ඊතරම් ශාස්ත්‍රීය වශයෙන් දේවල් විශ්ලේෂණය කරලා වෙන්කොට හඳුනාගත නොහැකි මනසකට මේක එකවරම දරා ගන්නට බැරි වෙනවා. එතකොට අර ශාස්ත්‍රීය දැනුමයි දහම් දැනුමයි දෙක එකට පටලවා ගන්නවා. ඊළඟට ඉතිහාස දැනුමයි දහම් දැනුමයි එකට පටලවා ගන්නවා. සාහිත්‍ය පිළිබඳව යම් යම් මතවාදයි අර දහම් දැනුමයි එකට පටලවා ගන්නවා. මෙන්න මෙහෙම ස්වභාවයක් අද සමාජයේ බොහෝ කොට දහම පිළිබඳව කතා කරන ගිහි පැවිදි අය අතර ප්‍රකට වෙනවා. මේ දැනුම පිළිබඳව අල්පේච්ඡව කටයුතු කරන්නට නොහැකිකම නිසා මේ ගැටලුව උත්සන්න වෙමින් පවතිනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අභිධර්මය පසුකාලීනව ඒ අභිධර්මයේ පිළිබඳව විවිධ පොතපත ලියවිලා තියෙන්නට පුළුවන්. ඒ වගේම ත්‍රිපිටකයේ අභිධර්මයේ පිළිබඳව පසුකාලීන සංවර්ධනයක් තියෙන්නට පුළුවන්. එතකොට මේක ශාස්ත්‍රීය අධ්‍යයනයකදී විශ්වවිද්‍යාලයකදී අපි ඉගෙන ගන්නවා ත්‍රිපිටකයේ සංවර්ධනය පිළිබඳව කතා කරනකොට මේ මේ විදිහට පසුකාලීනව මේ ත්‍රිපිටකයට මේ මේ ග්‍රන්ථ එකතු වුණා. ඒ ග්‍රන්ථ එකතු වෙද්දී මේ මේ විදිහට මේ කරුණු විස්තර විග්‍රහ විභාග වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා යම්කිසි කෙනෙක් ශාස්ත්‍රීය දැනුමක් හැටියට ඉගෙන ගන්නවා. ඊට පස්සේ අභිධර්මයේ පිළිබඳව කතා කරනකොට සාමාන්‍ය මහජනතාවට මේ ශාස්ත්‍රීය දැනුම ඉදිරිපත් කරලා ඒ අය මතයක් ප්‍රකාශ කරනවා අභිධර්මයේ බුද්ධ දේශනාවක් නොවේ එය පසුකාලීන නිර්මාණයක් පසුකාලීන සංවර්ධනයක් වශයෙන් එතකොට විශ්වවිද්‍යාලයක් තුල ශාස්ත්‍රීය වශයෙන් ඇති කරගන්නා දැනුගත්කම් සඳහා මේක වැදගත් වෙනවා ප්‍රයෝජනවත් වෙනවා ඒ දැනුම. නමුත් නිවන් දකින්නට ಗುಣධම් වඩන ධහම ප්‍රගුණ කරන කෙනෙකුට මේ දැනුම තරම් අවශ්‍ය දැනුමක් නෙමෙයි. එතකොට අර සාමාන්‍ය මහජනතාව මේ කාරණය කියපු ගමන්ම ඒ අයට මේ ශාස්ත්‍රීය දැනුමයි දහම් දැනුමයි දෙකේ වෙනස හඳුනා ගන්න බැහැ. ඊට පස්සේ ඒ අය හැඟීමක් ඇති කරගන්නවා එහෙනම් අභිධර්මය බුද්ධ දේශනාවක් නෙමෙයි. ඒක පස්සේ කාලෙක හදාගත්තු එකක් කියලා ඒ අය ඒක ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා අර තතහාගත ධර්මයේ පිළිබඳව සැකසංකා උපදවන්නට යම් යම් ભેදයක් ඇති කරගන්නට ඒක පාදක කරගන්න. ඊට පස්සේ අර බොහොම සමගි සම්පන්නව දහම පිළිබඳව බොහොම සද්ධාවෙන් යුක්තව බුදුහාමුදුරුව පිළිබඳව ධර්මයේ පිළිබඳව බොහොම විශ්වාසයෙන් යුක්තව කටයුතු කරපු සදහැවත් මිනිසයා එතන ඉඳලා ධර්මයේ පිළිබඳව සැක උපදවන්නට ඒ වගේම සද්ධාව යම් ප්‍රමාණයකින් චංචල කරගන්නට Taman මෙතෙක් පුහුණු කරපු දහම් කරුණු වෙනුවට එක් එක් මතවාද කරපින්නා ගන්නට එතන ඉඳලා එක් එක් පුද්ගලයන් සරණ යන්නට පටන් ගන්නවා තෙරුවන් සරණ කියන එක පැත්තකට තියලා. මෙන්න මේ වගේ අර්බුද නිර්මාණය වෙමින් පවතිනවා මෑත භාගයේ. ඊළඟට තවත් ඒ වගේ කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාද ඉන්දියාවේ ඉපදුනාද කියන මේ කාරණය ඉතිහාස කාරණයක්. ඒක දහම් කාරණයක් නෙමෙයි. දහම හැටියට අපි දැන ඉගෙන ගන්නේ පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය ධර්මය කියන මේ කරුණු තුන තමයි දහමේ මූලික સિદ્ધාන්ත හැටියට අපි භාවිතා කරන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේදී ඉපදුනේ ලංකාවේදී ඉපදුනේ කියන කාරණය පටිච්ච සමුප්පාදය දැනගන්නටවත් අපට ත්‍රිලක්ෂණය දැනගන්නටවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නටවත් කිසිම බාධා වෙන කාරණයක්වත් අදාළ වෙන කාරණයක්වත් නෙවෙයි. ඒක ඉතිහාසයේ සම්බන්ධ කාරණයක්. එතකොට යම්කිසි කෙනෙක් ඉතිහාසය පිළිබඳව දැනුම ඇති කර ගැනීම වරදක් නෙමෙයි. නමුත් සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ තමයි උපන්නේ. ඒක දැනගත්තොත් තමයි සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ තැන් දැකලා වැඳ පුදාගත්තොත් තමයි නිවන් දකින්නට පුළුවන් වෙන්නේ කියලා අර දහම පිළිබඳව කාරණාවලට මේ ඉතිහාස කාරණා පටලවනවා. එහෙම පැටලෙවෙන් පස්සේ ඉතිහාසය මොකද්ද දහම මොකද්ද කියන වැටහීම ඇති කරගන්නට තරම් විචක්ෂණ බවක් නැති සාමාන්‍ය මහජනතාව මේ කාරණා දෙක පටලවාගෙන ඊට පස්සේ බුදුදහම ප්‍රතික්ෂේප කරන බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන යම් යම් විශ්වාසයන් වෙනුවට අර මතවාදයන් පිළිබඳව එල්බගෙන පුද්ගලයන් සරණ යන தත්වෙට ඒ වගේම සමාජයේ වාද විවාද බෙදීම් ඇති වෙන தත්වෙට අද සමාජයේපත් වෙලා තියෙනවා ඊළඟට තව සමහර කෙනෙක් සාහිත්‍ය කරුණු අරගෙන දැන් පසු කාලීනව ලියවිච්ච පොතක් තමයි ජාතක කතා පොත කියලා කියන්නේ. එතකොට ශාස්ත්‍රීය අධ්‍යයනයේදී මේවා මොන මොන යුගවලටද අයිති? ඒ වගේම කවුද ඒවට අර්ථ විවරණ සැපයුවේ? කොයි කොයි කාලවලද මේවා සංග්‍රහ වුනේ? එතකොට මොන විදිහේ පසුබිමක් මතද මේවා ගොඩනැගුණේ? ශාස්ත්‍රීය අධ්‍යයනයකදී මේවා විශ්වවිද්‍යාලයකදී ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගත්තට පස්සේ අර සාමාන්‍ය සදහැවත් උපාසක උපාසිකාවන්ට මේ ශාස්ත්‍රීය දැනුම ගෙනල්ලා දිගහරිනවා ඔය ජාතක කතා පොත කියන එක ඕක පස්සේ කාලෙක ලියවිච්ච එකක් ඒවා මේ මිනිස්සුන්ගේ සද්ධාව ඇති කරන්නට පසු කාලීනව නිර්මාණය වෙච්ච ඒවා බුදුහාමුදුරෝ දේශනා කරපුවා නෙමේ ඔන්නඔහම කතන්දරයක් කිව්ව ගමන්ම අර සාමාන්‍ය මිනිස්සුන්ට ඒ ජාතක කතා තුලින් ගත හැකි දහම් පණිවිඩය ගන්නවා වෙනුවට මිනිස්සු අර මතවාදවල එල්බගෙන වාද විවාද කරන මට්ටමට පටන් ගන්නවා. එතකොට ජාතක කතාවක පමණක් නෙමේ සාමාන්‍ය මේ දෛනික ජීවිතයේ එදිනෙදා ගමේ ගොඩේ සිද්ධ වෙන සාමාන්‍ය සිදුවීමකින් උනත් මිනිස්සෙකුට අවශ්‍ය නම් දහම් කාරණයක් අපට ඉස්මතු කරලා දෙන්නට පුළුවන්. එතකොට ජාතක කතාවක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ කතන්දර කියා දෙන්නට කරපු උත්සාහයක් නෙමෙයි යම් දහම් කරුණක් පහදන්නට තැනට සුදුසු ඇටියට ඒකට ගැළපෙන යම්කිසි අතීත සිද්ධියක් සිහිපත් කරන එකයි බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ. එතකොට මේකේ පරමාර්ථය ඒ ධර්මතාවයේ වටහා දීම විනා කතන්දරයක් ගොනු කිරීම කියන එක නෙමෙයි සාහිත්‍යයක් නිර්මාණය කිරීම කියන එක නෙමෙයි. එතකොට මේවා සාහිත්‍ය කෘති වශයෙන් පසුකාලීනව නිර්මාණය වෙලා තියෙනවා යම් යම් සමාජ අවශ්‍යතාවයන් සඳහා ඒක වෙනම කාරණයක්. හැබැයි ඒ තුලින් ගත යුතු දහම් කාරණේ හේතුඵල ධර්මතාවයන් කොහොමද ගැලපෙන්නේ අතීත භවවල තිබිච්ච හුරු පුරුදු වර්තමානයේට කොහොමද බලපාන්නේ ඒ වර්තමාන සාධක ගොඩනගෙන මූලයන් අතීතේ කොහොමද ඒවා ගොඩනැගිලා තියෙන්නේ එතකොට ඒ හැම තැනකදීම මේ හේතුඵල ධර්මතාවය ත්‍රිලක්ෂණ වශයෙන් කොහොමද පැවතිලා තියෙන්නේ ඊළඟට අපට දුක හඳුනා ගන්නට එහි හේතු හඳුනා ගන්නට එයින් නිදහස් වෙන්නට ඒ සඳහා මඟ හඳුනා ගන්නට කොහොමද මේ මූලධර්මයන් අපට උදව් වෙන්නේ? ඉතින් මේ ටික මතු කරගන්නට අපට අර කවර විදිහේ හෝ කතා ප්‍රවෘත්තියක් සහාය කරගන්නට පුළුවන්. නමුත් අර ශාස්ත්‍රීය දැනුම ගෙනල්ලා Tamange පඬිතකම් පෙන්වන්නට ලෝකෙට ප්‍රකාශ කරනකොට අර සාමාන්‍ය මහජනතාව මේ ශාස්ත්‍රීය දැනුම මොකද්ද? සාහිත්‍ය පිළිබඳව දැනුම මොකද්ද? ඉතිහාසය පිළිබඳව දැනුම මොකද්ද? දහම් දැනුම මොකද්ද කියලා වෙන්කොට ගන්නට බැරි සාමාන්‍ය ජනතාව මේ හැම කාරණයක්ම අල්ලගෙන පටලැවිලි ඇති කරගන්නවා. ඉතින් වර්තමාන සමාජය තුළ දහම පිළිබඳව ලොකු ප්‍රබෝධයක් තියෙන බවක් අපට සමාජයේ පෙනෙනවා. හැබැයි ඒ ප්‍රබෝධය මෙන්න මේ වගේ යම් යම් අගතිගාමි අදහස් වලින් ව්‍යාකූල වෙලා පිල් බෙදිච්ච කල්ලි හදාගත්තු යම් යම් මතවාදවල එල්ලුණු සද්ධාව පළුදුණු විමසිලිමත් ප්‍රඥාව මොට වුණු ස්වභාවයකට අද සමාජයේ ඇද වැටිලා තියෙන්නේ මේ පරියප්ති අල්පේච්ඡතාවයේ නැතිකම ඒකට ප්‍රධාන සාධකයක් වෙලා තියෙන බව පැහැදිලිවම පේනවා. එතකොට ඒ තමන් තුල තියෙන දැනුම, තමන් තුල තියෙන බහුශ්‍රතභාවය, බොහෝ විෂය කරුණු පිළිබඳව තියෙන ශාස්ත්‍රීය දැනුම සමාජයට කොච්චර වැදගත් වෙනවද නැද්ද, ඵලදායක වෙනවද නැද්ද කියලා තෝරා බේරා ගන්නේ නැතිව තමන්ගේ නැනවත්කම්, තමන්ගේ ශාස්ත්‍රීය හැකියාවන්, තමන් තුල තියෙන දැනුම ලෝකයට අඟවන්නට මම මෙහෙම කෙනෙක්, මම මෙච්චර දන්න කෙනෙක් මම මෙච්චර දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් කියලා ලෝකෙට පෙන්වන්න අර සියල්ලම ලෝකයා ඉදිරියේ දිගහැරියාම අහන මිනිස්සු මහත් වූ ව්‍යාකූලතාවයන්ට පත් වෙන බවක් පෙනෙනවා. ඉතින් ඒ නිසා එදා අනුරුද්ධ හාමුදුරුව කල්පනා කරන්නේ හුදකලාව මේ ධහම අවබෝධ කරන්නට නම් අල්පේච්ඡතාවය කියන එක අත්‍යවශ්‍යයි මහිච්ඡතාවය ටික ටික අඩු කරගන්නට ඕන. යම්කිසි කෙනෙකුට Tamanගේ දැනුම ලෝකයට හඬගා කියන්නට ලෝකයට පෙන්වන්නට මම මෙච්චර දැනුමැත්තෙක් මම මෙච්චර පඬිතෙක් මම මෙච්චර හැකියාවන් කුසලතාවයන් තියෙන කෙනෙක් කියලා ලොවට පෙන්වීමේ මහිච්ඡතාවයේ ඇතිවෙච්ච ගමන් Tamanටත් ධම්මග නොපෙනී යනවා අන් අයත් මේ ධම්මග තුල ආකූල ව්‍යාකූල වෙලා මග නොමග හඳුනා ගන්නට බැරුව පටලැවෙනවා ඊට පස්සේ ඒ කරුණවල එල්බගෙන මතවාද මතිමතාන්තරවල එල්බගෙන පිල්බෙදිලා මේ දහම තම තමන් විසින්ම විනාශ කරගන්නා තැනකට එළඹෙනවා විනා සද්ධාව මතු කරගෙන ප්‍රඥාව මතු කරගෙන දහම අධ්‍යයනය කරන තැනට හුඟක් දෙනා පැමිණෙන්නේ නැහැ. ඒතර මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඒ මිනිස්සු ඉන්න තැනම එහෙමම ඉන්නට ඇරලා අන්ධභාවයේ ඉන්නට අරින එකද සුදුසු මේ දැනුම පිළිබඳව මිනිස්සුන්ට කියා දීලා විමසිලිමත් ප්‍රඥාව ඇති කරගන්නා තැනට අවදි කරන එකද සුදුසු ඒ නිසා ඒ පාරම්පරික මතවාදවල එල්බගෙන ඉන්නේ නැතිව අලුත් දැනුමෙන් මිනිස්සු පෝෂණය කරලා මිනිස්සු අවදි කරන එක නේද ප්‍රඥාව වැඩෙන්නට සුදුසු ක්‍රමය කියලා කෙනෙක් යම්කිසි තර්කයක් ගොඩනගන්නට පුළුවන්. ඒ කියන කතාවේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. නමුත් අපි මතක තියාගන්නට ඕනේ ඕනම කෙනෙකුගේ ප්‍රඥාව වඩවන්නට පුළුවන් වෙන්නේ ක්‍රමානුකූලව. ඒතනත්තාට ඔරොත්තු නොදෙන කාරණයක් ඒතනත්තාගේ හිස මතට පැටෙවුවොත් ඒකෙන් විමසිලිමත් ප්‍රඥාව අවදි වෙන එක නෙවෙයි වෙන්නේ සැකසංකා ඇති වෙන එකයි. මොකද Tamanට එක විෂය වෙන්නේ නැති නිසා. Tamanට විෂය වෙන ප්‍රමාණයෙන් කරුණු පහදා දෙමින් ක්‍රමානුකූලව ඕන ප්‍රඥාව අවදි කරන්න. විමසිලිමත් බව කියන එක එහෙමයි අවදි වෙන්නේ. එහෙම නැතු ඔරොත්තු නොදෙන කාරණයක් සාමාන්‍ය කෙනෙකුට කියාපු ගමන් ඒ තනත්තා සැක කරන්නට ඒකම කාරණයක් කරගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළින් අපට මේ කරුණ උන්වහන්සේ දහම් කරුණු පහදන ආකාරයෙන් මේවා හොඳටම අපට ප්‍රකට වෙනවා. තර අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවොත් එක්කලා ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට මුගලන් හාමුදුරුවෝ සිනහ පහළ කරනවා. එතනදී ලක්කන හාමුදුරුව අහනවා ස්වාමීනි සිනහ පහල කළේ කුමක් නිසා? එතනදී මොගලන් හාමුදුරුව කියනවා ආශ්මතුනි දැන් මේ වෙලාවේ එක පහදන්න සුදුසු වෙලාව නෙමෙයි. අපි පිඬුසිඟාගෙන ගිහිල්ලා දන් වළඳලා සවස් කාලේ බුදුහාමුදුරුව ළඟට ගිහාම එතනදී අහන්න එතකොට මං කියන්නේ ඊට පස්සේ පිඬුසිඟා වැඩලා දන් වළඳලා සවස් භාගයේ විවේකීව තථාගතයන් වහන්සේ දකින්නට ගිහිල්ලා එතනදී ලක්කන හාමුදුරුව අහනවා ස්වාමීනි කුමක් නිසාද ඔබ වහන්සේ උදෑසන ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට සිනහ පහළ කළේ. එතනදී මොගලන් හාමුදුරුව පැහැදිලි කරනවා ආශ්මතුනි මම එතනදී දැක්කා මුළු ඇඟම ගිනිගත්තු පාත්‍රයක් ගිනිගෙන සිවුරත් ගිනිගෙන ශරීරයත් ගිනිගෙන එක්තරා භික්ෂු වේශධාරී ප්‍රේතෙක් ආකාශයේ සැරිසරනවා ඒක දැකලයි මේ කර්ම විපාකවල ස්වභාවය ගැන දැනිලයි මම සිනහ පහල කළේ. නමුත් ඒක මම එවේලේ නොකිව්වේ ඔබට ඒක නොපෙනෙන නිසා ඔබ ගැන සැක කරන්න පුළුවන්. එනිසයි තථාගතයන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරන්නට අහන්න කියලා කිව්වේ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්මත් මෞද්ගල්‍යයනේනි ඔය ශ්‍රමණ ප්‍රේතයා මම දුටුවේ බෝධි මණ්ඩපයේදී එදා බුද්ධත්වයට පත්වෙන මොහොතේමයි මම ඔය ශ්‍රමණ ප්‍රේතයා දුටුවේ නමුත් මේ වෙනකම් මං කිසි කෙනෙකුට කිව්වේ නැහැ. මොකද ඔබ වැනි මහා 이르දිබලලාභී කෙනෙකුට හැරෙන්නට අන් අයට ඒ ප්‍රේතයාව විශ්ේ වෙන්නේ නැහැ, දර්ශනය වෙන්නේ නැහැ. ඒ තරම් සූක්ෂමයි. එතකොට අන්න අයට නොපෙනෙන දෙයක්, නොදැනෙන දෙයක්, නොවැටහෙන දෙයක් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළොත් භික්ෂුන් වහන්සේලා වුණත් අවශේෂ අය වුණත් ඒ තථාගත වචනය පිළිබඳව සැක උපදවන්නට පුළුවන්. ඒ සැකයිපදවීම මහජනයාට ප්‍රඥාව අවදි වෙන්නට හේතු වෙන්නේ නැහැ. අවබෝධය වැඩෙන්නට හේතු වෙන්නේ නැහැ. ඒක තව බොහෝ අනර්ථයේ පිණසයි හේතු වෙන්නේ. තතහාගතයන් වහන්සේ පිළිබඳව තතහාගත දේශනාව පිළිබඳව සැකයිපදවීම ඒ අයට දීර්ඝ කාලයක් අනර්ථයේ පිණස පවතිනවා. ඒ අනතුරෙන් ලෝකයා වළක්වන්නට ඕන නිසායි එය දැකලත් මම මෙතෙක් කාලයක් නොකිව්වේ අද ඔබ සාක්ෂියට ඉන්න නිසයි මම මේ කාරණේ ප්‍රකාශ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එතනදි තමයි මේ ගැඹුරු කාරණේ හෙළි කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට එහෙමනම් තිබුණා කල්ැතුවම මෙන්න මෙහෙම ප්‍රේතයෝ ඉන්නවා මේ මේ විදිහට ශ්‍රමණ ප්‍රේතයෝ ඉන්නවා මේවා කියන්නට. නමුත් එබඳු දේ තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේ එය මනුෂ්‍යයන්ගේ ප්‍රඥාව අවදි වෙන්නට හේතුඵල ඥානය අවදි වෙන්නට කර්මයේ කර්මඵලය හඳුනා ගන්නට නොවේ එය Tamanට නොදැනෙන නොයටහෙන ගැඹුරු කාරණයක් ප්‍රකාශ කරපු ගමන් එය සැකය පිණිස වාද විවාද පිණිස හේතු වෙනවා. ඒ බඳු අනතුරුදායක දේ තථාගතයන් වහන්සේ Tamanගේ දැනුම පෙන්වීමේ අදහසින් කවදාවත් කරන්නේ නැහැ. එය ලෝකේ ධහම අවබෝධ කරන්නට නෙමේ පරිහානිය පිණිසයි හේතු වෙන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේ දිනක් සින්සපා වනයේට වැඩම කරලා ඒ ඇට්ටේරියා වනයේහි කොළ මිටක් අතට ගත්තා. අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ වනාන්තරයේ තියෙන කොළද වැඩි මගේ මේ අතේ තියෙන කොළද වැඩි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ එකට කියන්නට උපමාවක්වත් නැහැ. මේ කැලේ තියෙන කොළ අප්‍රමාණයි. ඔබ වහන්සේගේ අතේ තියෙන කොළ සීමා සහිතයි. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අන්න ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළා වූ ධහම මේ ලෝකයේ පිළිබඳව යථාර්ථය මේ වනාන්තරේ කොළ වගේ අප්‍රමාණයි. නමුත් මම නුඹලාට දේශනා කරපු ප්‍රමාණය මේ අතටගත්තු කොළ මිට වගේ සීමා සහිතයි. එතකොට මේකෙන් අපි සැකයක් ඇති කරගන්න හොඳ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ නොදෙසූ දහම බොහොම තියනවා. දැන් සමහරු එහෙමත් අද කාලේ මතවාද ප්‍රකාශ කරනවා. ඔය ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ දෙසූ ඔක්කොම ටික නැහැ. ඕය තියෙන කොටසයි අවුරුදු 45ක් මුළුල්ලේම දෙසූ සියල්ලම ඕකේ තියනවද? ඒ නිසා ඕකට ඇතුළත් නොවිච්ච දහම් කරුණු තව බොහොම තියෙනවා. ඒවෙන් මේ මේ සූත්‍ර ගොඩක් වටිනවා කියලා එක එක පසු කාලීන නිර්මාණ තථාගත දේශනාවේ හැබෑම වටිනාකම් තියෙන දේවල් හැටියට අද කාලේ ඉදිරිපත් කරන්න පෙන්වන්න උත්සාහ කරනවා. ඔය මෑත යුගයේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයයි කියලා මහායාන දර්ශනයේ පෙන්වන සූත්‍ර දේශනාවක් මූලික කරගෙන ලංකාවේ තැන් තැන්වල වෙනම ආගමක් හැටියට පතුරවාගෙන යන වැඩපිළිවෙල මෙන්න මේ වගේ තථාගත ධමේ ඔය ත්‍රිපිටකයට ඇතුළත් නොවිච්ච වටිනාම සූත්‍ර දේශනා මේවයි කියලා ඒ විදිහට මිනිස්සු මුලා කරමින් කරගෙන යන වැඩපිළිවෙල. මේ විදිහටත් මිනිස්සු කටයුතු කරන්නට උත්සාහ කරනවා මේ දේශනාවන් පදනම් කරගෙන. නමුත් අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ එතනදී පහදන්නට උත්සාහ කළේ කුමක්ද? තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත් සියල්ලම යම්කිසි කෙනෙකුට දේශනා කළොත් ඒතනත්තා ඒ වටහන්නට නම් තවත් බුදු කෙනෙක්ම වෙන්නට ඕන. මොකද තවත් බුදු කෙනෙකුට හැරෙන්නට ඒ ටික විශ්ේ වෙන්නේ නැහැ. එහෙම නැති කෙනෙකුට මේ ටික ප්‍රකාශ කළොත් එක්ක උම්මත්තක වෙනවා. එහෙම නැත්නම් සැක උපදවනවා. ඒ අනර්ථය සිදු නොවේවා කියන අදහසින් තමයි තථාගතයන් වහන්සේ සියල්ල නොදෙසන්නේ මහජනයාට අවශ්‍ය දේ පමණක් දේශනා හැබැයි එතනදී අපි ගැටලුවක් ඇති කරගන්න හොඳ නෑ. එතකොට නොදෙසූ ඒවා මොනවද කියලා නොදෙසූ ඒවා කියලා සඳහන් කරන්නේත් දෙසූ ඒවා කියලා දේශනා කරන්නේත් අර උපමාව ගැන අපි හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වනාන්තරයේම තියෙන කොළ වලින් තමයි බුදුරජාණන් වහන්සේ කොළ මිටක් අතට ගත්තේ. එතකොට කොළ වශයෙන් ඒවා හිතියන මූලික පදාර්ථ වශයෙන් ඒවා තියෙන හේතුඵල සම්බන්ධතාවයේ වශයෙන් මූලික ධර්මතා වශයෙන් කැලේ තියෙන කොළත් මේ අතටගත්තු කොළත් සමානයි. එහෙමනම් මූලික හරය තථාගතයන් වහන්සේ මහජනතාව අතරට ප්‍රදානය කරලා තියෙනෝ අවශ්‍යතාවයන් මත. නමුත් අර තථාගතයන් වහන්සේ විසින් දැක්ක දුටු සියල්ලම හෙලි කරන්නට ගිහිල්ලා නැහැ. ඒවා පිළිබඳව මූලධර්ම මහජනයාට වටහා ගන්න පුළුවන් ප්‍රමාණයෙන් මහජනයා හමුවේ තබලා තියෙනවා. එතකොට මේකෙන් අපි කාරණා දෙකක් සිහියේ තබා ගන්නට ඕන. එකක් තමයි ඒ අත්‍යවශ්‍ය කාරණා මහජනයාගෙන් සංගවන එකත් සුදුසු නෑ. හැබැයි සියල්ල හෙලි කරනවා කියලා ඔක්කොම මිනිසුන්ගේ හිස් මත පටවන එකත් සුදුසු නෑ. ඒ අත්‍යවශ්‍ය කාරණය මහජනයාට වැටහෙන ආකාරයෙන් හඟින්නට පුළුවන් ප්‍රමාණයෙන් ඒ මිනිසුන්ට ගැළපෙන ආකාරයෙන් හේතු උදාහරණ ඇතුව ඒ අය වෙත ප්‍රදානය කරන්නට ඕන ප්‍රඥාව අවදි කරන්නට හැබැයි අර ඔරොත්තු නොදෙන දැනුම ඒ අය මත පටවන්නේ නැතිව. ඉතින් අද මේ විපරීත භාවය සමාජය තුළ දහම් දෙසද්දිත් දේශන පවත්වද්දිත් නොඑක් අවස්ථාවලට අපට අහන්න දකින්න ලැබෙන්නේ සාමාන්‍ය පොදු ජනතාවගේ මානසික මට්ටම කොතනද තියෙන්නේ? ඒ අයගේ සිතුම් පැතුම් කොතනද තියෙන්නේ? ඒ අයගේ ප්‍රඥාව මොන ප්‍රමාණයද තියෙන්නේ? ඒ අයට මේ කියන කාරණා වෙන්කොට හඳුනාගෙන ප්‍රඥාව අවදි කරන්න පුළුවන්ද බැරිද කියලා ශ්‍රාවකයා පිළිබඳව සංවේදී භාවයකින් තොරව තම තමන්ගේ දැනුගත්කම් බහුශ්‍රත භාවයන් පාණ්ඩිත්‍යයන් ලොවට අඟවන්නට යාම නිසා ඒ පරයත්ති අල්පීච්ඡතාවයේ වෙනුවට පරයාප්ති මහිච්ඡතාවයෙන් යුක්තව ගිහි පැවිදි බොහෝ දෙනා කටයුතු කරන නිසා අසරණ ශ්‍රාවක පිරිස මංමුලා වෙන්න ඒ වගේම ගැටුම් ඇති කරගන්න පිල් බෙදා ගන්න මතවාදවල එල්බ ගන්න අර සද්ධාව ප්‍රඥාව ක්‍රමානුකූලව වැඩෙනව වෙනුවට සැකසංකා ඇති කරගෙන වික්ෂිප්ත වෙන මට්ටමකට අද බොහෝ ශ්‍රාවකයන් පත් වෙලා තියෙන්නේ දේශකයන්ගේ තියෙන මේ පරයප්ති මහීච්ඡතාවය නිසයි කියන බව බොහෝ අවස්ථාවල ප්‍රකට වෙන කාරණයක්. එනිසා පින්තුනේ මේවා පිළිබඳව සිහිනුවණින් කල්පනා කරන්නට ඕනෑ. එදා අනුරුද්ධ හාමුදුරුව කල්පනා කරන්නේ යම්කිසි කෙනෙකුට මේ පරයාප්ති ධර්මයේ පිළිබඳව මේ බහුශ්‍රත භාවයේ පිළිබඳව මහිච්ඡතාවයක් තියෙනවා නම් ඒවා ලෝකෙට අඟවන්නට ඕන මම මෙච්චර දැනුමැත්තෙක් මම මෙච්චර පඬිතෙක් මම මෙච්චර දැනුගත් කෙනෙක් කියලා ලෝකෙට දනවන්නට ඕන වෙච්ච තැන ඒ තැනත්තාට ධර්මතාවයේ වටහන්නට පුළුවන් කමක් නැහැ ඒ මහිච්ඡතාවය නිසාම ධර්මාවබෝධය කිරීමේ මානසික සැහැල්ලුව සහනය ඒ තැනැත්තා තුලින් ගිලිහිලා යනවා. ඒ විතරක් නෙමේ අහන ශ්‍රාවක පිරිසත් ඒ දහම අවබෝධ කරගන්නට තියෙන සැහැල්ලු මානසිකත්වයේ වෙනුවට අර වගේ මතිමතාන්තරවල එල්බගෙන විනාශ වෙන තත්වයකටපත් වෙනවා. ඒ නිසා පරයප්ති මහිච්ඡතාවයේ වෙනුවට හැකිතාක් පර්‍යාප්ති අල්පේච්ඡතාවයේ ගිහි පැවිදි පින්නතුන් ගොඩනගා ගන්නට උත්සාහ කරනවා නම් එය Tamanගේ අවබෝධය පිණිසත් අන් අයගේ සුභසිද්ධිය පිණිසත් බොහෝ කොට හේතු වෙනවා මේ සද්ධර්මයේ තව බොහෝ කාලයක් निराවුල්ව nirupadritaව සම්බුද්ධ ශාසනය පවත්වන්නටත් ඒ වගේම නුවණ ඇති සද්ධාව ඇති වීරිය ඇති දෙවි මිනිසුන්ට තව බොහෝ කාලයක් निराවුල්ව මේවා දැන හඳුනාගෙන දහම අවබෝධ කරන්නටත් ඒ තුලින් ඉඩ සැලසෙනවා පෙනතුනි. එනිසා මේ කරුණුත් අපි මෙහිලා විශේෂයෙන් සිහියේ තබා ගත යුතු නිසායි මේ කරුණු අපි මෙහිදී සිහිපත් කරන්නට යෙදුනේ. ඊළඟ කාරණේ තමයි අධිගම අල්පේච්ඡතාවය. අල්පේච්ඡතාවය පිළිබඳව තුන්වෙනි කාරණේ අපි හඳුනා ගත යුතු අධිගම අල්පේච්ඡතාවය. අධිගමයයි කියලා කියන්නේ අර පරයාප්ති ධර්මය ඇසුරු කරලා ප්‍රගුණ කරලා තමන්ගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහාණය කරන්නට හෝ එහෙම නැත්නම් යම්කිසි ඉහළ මානසික තලයන්ට තමන්ගේ මනස ගෙන හෝ තමයි අධිගම කියලා සඳහන් කරන්නේ. එතකොට ධාන, අභිඥා, මාර්ගඵලාදිය තමයි මෙහිදී අධිගම හැටියට සඳහන් කරන්නේ. එතකොට යම්කිසි කෙනෙක් සාමාන්‍ය ලෝකයාගේ මානස පවත්වන ස්වභාවික මානසික මට්ටමින් ඉහළට මනස අවදි කරගෙන යම් ධානයකට පැමිණෙනවා නම් ඒ වගේම ප්‍රඥාවෙන් පෙර ආත්ම භාවයන් දැන ගැනීම, සියුම් ශබ්ද ඇසීම, සියුම් දර්ශන දැකීම මේ ආදී වශයෙන් අන් අයගේ සිත් දැන ගැනීම ආදී වශයෙන් පුබ්බේ නිවාසානුස්සති ඥාන, දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත ඥාන, පරචිත්ත විඥාන ඥාන ආදී වශයෙන් මේ ප්‍රඥාවෙන් විශේෂ ඥානයන් උපදවා ගැනීම තමයි අභිඥා කියලා කියන්නේ. ඊළඟට යම්කිසි කෙනෙක් කෙලස් සමූල ඝාතනය කරලා එහෙම නැත්නම් කෙලස් ධර්ම මුලිනුපුටා දමලා සහ මුලින්ම ප්‍රහාණය කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ධර්ම වලින් යමකට පැමිණෙනවද එය අධිගමලාභයයි කියලා හඳුන්වනවා එතකොට මේ කියන ලද ධාන අභිඥා මාර්ගඵලාදිය යම් කෙනෙක් සතුව පවතිනවා නම් ඒ පවතින ධර්මතාවය ලෝකයට අඟවන්නට යන්නේ නැතිව ලෝකයාගෙන් ගරු බුහුමන් ලබන්න ප්‍රත්‍යලාභය ලබන්න පිරිස් බල එකතු කරන්න කීර්ති ප්‍රසාද ලබන්න තමන් ළඟ තියෙන ඒ අධිගමය ලොවට අඟවලා ලෝකයාගෙන් ප්‍රසාද ලබන්නට උත්සාහ කිරීම තමයි අධිගම මහිච්ඡතාවයයි කියලා කියන්නේ. ඒවා අඩු කරගෙන අවම කරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් Taman ළඟ තියෙන අධිගමය Tamanට පමණක් සීමා කරගෙන අත්‍යවශ්‍ය තැනකදී අන් අයගේ අවබෝධය පිණිස පමණක් කරුණු පැහැදිලි කර දෙමින් මම මෙහෙම කෙනෙක් කියලා හුවා දක්වන්නට යන්නේ නැතිව තමන්ට සමාජය තුල කටයුතු කරන්න පුළුවන් නම් තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස ඒක තමයි අධිගම අල්පේච්ඡතාවයයි කියලා සඳහන් කරන්නේ. පින්තුනේ මේ තථාගත සද්ධර්මයේහි විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට පනවලා තියෙන විනය ප්‍රඥප්තිය අනුව යම් කිසි කෙනෙක් තමන් ළඟ නැති ධාන අභිඥා මාර්ගඵලාදී යම් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් තමන්ට තියෙනවා කියලා ප්‍රකාශ කරනවා නම් ඒ භික්ෂූන් වහන්සේගේ උපසම්පදා සීලය එතනින්ම අහෝසි වෙනවා නැවත මේ ජීවිතේ පවතින තාක්කල් කිසිම දාක උපසම්පදා සීලයට පැමිණෙන්නට උන්වහන්සේට ඉඩක් නැහැ. කැමතිනම් සාමණේර භික්ෂුවක් හැටියට පවතින්නට පුළුවන්. එහෙමත් නැතිනම් ගිහි භාවයටපත් වෙන්නට පුළුවන්. සාමණේර පැවිද්දෙක් හැටියට හෝ ගිහි කෙනෙක් හැටියට සිටියොත් උන්වහන්සේට ගුණධම් වඩන්න බාධාවක් නැහැ. නමුත් උපසම්පදා පැවිද්දෙක් හැටියටම වංචනික විදිහට අර විදිහෙන් පරාජිකාවටපත් වෙලා මහානකම නැති කරගෙන උපසම්පදා සීලය අහෝසි කරගෙන ඒත් Taman උපසම්පදා භික්ෂුවක් හැටියට සමාජය තුල පෙනී හිටිමින් විනය කර්මාදියට සහසම්බන්ධ වෙනවා නම් ඒ තැනැත්තා බරපතලම හොරෙක් අපරාධකාරයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක අපාගත වෙන්නට හේතු වෙන බරපතල අපරාධයක් හැටියටයි දහමෙහි දැක්වෙන්නේ එතකොට යම්කිසි කෙනෙකුට මේ ධාන අභිඥා මාර්ගඵලාදී ඇත්තටම තියනවා නම් ඒ තියන කෙනා වුණත් භික්ෂුන් වහන්සේ නමක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේ තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය මොහොතකදී කියන්නට පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ගිහියෙකුට හෝ සාමණේර භික්ෂුවකට හෝ උන්වහන්සේ අවශ්‍යතාවයකදී උනත් ප්‍රකාශ කරනවා නම් උන්වහන්සේට ඇවතක් සිද්ධ වෙනවා ඒ තුලින් උත්තරී මනුස්ස ධර්ම ආරෝචනය කිරීමේ ප්‍රකාශ කිරීමේ ඇවත. එතකොට තිබිලා අන් අයට කිව්වත් ගිහි අයට ඇඟෙව්වත් ඒකෙනුත් ඇවතක් සිද්ධ වෙනවා. නැතුව යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරන්නට ගියොත් ඒක උපසම්පදා සීලේ මහානකම නැති වෙන විදිහේ බරපතල අපරාධයක් කියන බවයි මේ ශාසන විනයෙහි තතහගතයන් වහන්සේ උපසම්පදා භික්ෂූන්ට පනවලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ මේ විනය ප්‍රඥප්තිය පනවන්නට හේතුනෙත් භික්ෂුන් වහන්සේලා පිරිසක් වැදේ රට වග්ගමුදා නදී තීරයේහි වස් එළඹුණා. වස් සමාදන් වෙලා තුන් මාසයක් එහි ගත කළා. මේ කාලවකවානුව මේ ප්‍රදේශයේහි මහා නියං සමයක් එළඹුණා වර්ෂාව නැතුව සස්ස සම්පත් විනාශ වෙමින් මහ ජනතාවට ආහාර පාන හිග වුණා. ඒ නිසා වස්වසු භික්ෂූන් වහන්සේලාටත් දන්පැන් හිග වුණා. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලා කත්තාවත් කළා දැන් අපි පින්නපාත දාණය අපට බොහොම දුර්ලභයි ජීවිතේ පවත්වන්නට අපහසුයි වස් සමාදම් වෙලා ඉන්න නිසා අපට වෙන ප්‍රදේශයකට යන්න පුළුවන්කමකුත් නැහැ. එහෙම වුණොත් වස් ශික්ෂාපදේ කඩකලා වෙනවා. තථාගතයන් වහන්සේ ඒක අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි කොහොමද අපේ ජීවිතේ පවත්වන්නට සුදුසු දානමාන ආදී පහසුවෙන් ලබන්නේ ඒකට අපිට මොනවද කරන්න පුළුවන් කියලා මේ අය කතිකාවත් කළා. එහෙම කතා කරනකොට එක භික්ෂුන් වහන්සේ නමක් යෝජනා කරන අපි එහෙනම් මහජනතාවත් එක්කලා එකතු වෙලා ඒගොල්ලන්ගේ වැඩවලට උදව් වෙමු කුඹුරු කොටන්න, හේන් ගොවිතැන් කරන්න, මිනිස්සුන්ගේ සාමාන්‍ය වැඩවලට අපි උදව් වෙමු. එතකොට ඒගොල්ලෝ අපටත් යම්කිසි කොටසක් ඒවෙන් දෙයි. එතකොට අපට ඒ ආහාර පාන වලින් යැපෙන්නට පුළුවන්. ඊට පස්සේ තව භික්ෂුන් වහන්සේ නමක් වෙන ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. එතකොට අපිට ಗುಣධම් වඩන පැත්තකින් තියලා ගිහියොත් එක්කලා ගිහියෝ වගේ වැඩ කර කර තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා එහෙම කරන එක සුදුසු අපි ගිහියන්ගේ පණිවිඩ විතරක් අරගෙන යන්න. තැන් තැන් වලට ගිහියන්ගේ පණිවිඩ කරුවන් හැටියට අපි ඒ පණිවිඩ ගෙනියන දූතයින් හැටියට කටයුතු කරමු. එතකොට අපට යමක් ලැබුණොත් අපි ඒකෙන් ජීවත් වෙනවා. ඊට පස්සේ තව භික්ෂුවක් යෝජනා කරනවා ඒකත් ලාමක වැඩක් ඒක සුදුසු නෑ භික්ෂුවකට අපි එහෙම නෙමෙයි මෙහෙම වැඩක් කරමු මේ භික්ෂුන් වහන්සේලා බොහොම ධාන අභිඥා මාර්ගඵල ආදී තියෙන උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් යුක්ත උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට වඩා උත්තරීතර මානසික මට්ටම් වලට අවතීර්ණ වෙච්ච පිරිසක් කියන්නේ එතකොට මේ විදිහට අපි අන් අයට ප්‍රකාශ කරමු. තම තමන් ගැන කියන්නට බැරි නිසා අපි කියමු අහවල් භික්ෂුව මෙහෙමයි අහවල් භික්ෂුව මෙහෙමයි කියලා ඕනෝන් ගැන අපි ප්‍රකාශ කරමු. එතකොට මහජනතාව මේ අපට ලැබුණේ මහා ලාභයක් කියලා ඒ මිනිස්සු නොකා නොබී හරි අපිට දේවල් ගෙනත් දෙයි කියලා මේ ඒ භික්ෂුන් වහන්සේ යෝජනා කරා. මේකට හැමදෙනාම එකඟ වුණා. මේක වෙහෙස කර වැඩක් නෙමෙයි පොඩි ඇඟවීමක් විතරයි කරන්නට තියෙන්නේ. මේක හොඳ ක්‍රමයක් කියලා හැම දෙනාම ඒකමතිකව තීරණය කරගෙන ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා ඕනෝන් ගැන මහජනයාට කියනවා ඔබගේ විහාරස්ථානයේ ඉන්න අසවල් භික්ෂුව සාමාන්‍ය කෙනෙක් නෙමෙයි උන්වහන්සේ ධානලාභියෙක් උන්වහන්සේ අවිඥාලාභිය උන්වහන්සේ මාර්ගඵලලාභියෙක් හිටි හැටිය උන්වහන්සේට කැමති තැනකට 이르දීන් වඩින්නට පුළුවන් කැමති තාක් වෙලා ධානයේට ඵලයට සමවැදිලා ඉන්නට පුළුවන්. මේ විදිහේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා මෙන්න මේ විදිහට අර තමන්ගේ එකට වාසය කරන භික්ෂුන් වහන්සේලා පිළිබඳව මහජනතාවට විවිධාකාරයෙන් අඟවන්නට පටන් ගත්තා. ඉතින් මෙහෙම අඟවනකොට මහජනතාව අතිශයින්ම සතුටටපත් වුණා. අපට නම් මහා ලාභයක් සිද්ධ වුණේ. මේ වගේ ධානලාභී, ඵලලාභී භික්ෂු පිරිසක් අපට මේ කාල තුල අපට ලැබිලා තියෙනවා ඒ නිසා අපි නොකා නොබී හරි මේ භික්ෂුන් වහන්සේලාට දන්පැන් දෙන්නට ඕන කියලා මහජනතාව ඕනෑතරම් අර නිවෙස්වල ඉතිරි කරගෙන තියෙන එක් රැස් කරගෙන තියෙන දේවල් වලින් දානමාන ආදී සකසලා මේ භික්ෂුන් වහන්සේලා පෝෂණය කළා. වස් කාලේ නිම වෙලා මේ භික්ෂු පිරිස වස් පවාරණය කරලා බුදුහාමුදුරෝ දකින්නට ගියා. තථාගතයන් වහන්සේ කරුණු දැනගෙනත් විමසනෝ ඒ වගේම භික්ෂුන් වහන්සේලාට විනය ප්‍රඥප්ති පනවන්නටත් යම් යම් කාරණා දේශනා කරනවා. ලෝකයාට ඒවා හෙළි කරන්නට ඕන නිසා දේශනා කරනවා. දහම් කරුණු දේශනා කරන්නට අවකාශයක් විවර කරගැනීමේ අවශ්‍යතාවය නිසා යම් යම් කරුණු විමසනවා. මෙහෙම විවිධ කරුණු පදනම් කරගෙන තථාගතයන් වහන්සේ කරුණු විමසනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාගෙන් තථාගතයන් වහන්සේ විමසනවා කොහොමද මහණෙනි වස් කාලයේ සුවසේ ගත වුණාද? පස්සේ මේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අපි බොහොම දුර්භික්ෂ සමයකයි ජීවත් වුනේ ආහාර පාන බොහොම හිග කාලයක්. එතෙන්දී බුදුහාමුදුරහන එතකොට කොහොමද ඔබ ජීවත් වුනේ? පස්සේ අපි මෙන්න මෙහෙම උපක්‍රමයක් කළා. ඒ නිසා මහජනයා අපට ඕන තරම් දානමාන ආදී ගෙනත් දුන්නයි කියලා කිව්වා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරනවා මහණෙනි මේ පැහැදුණුන්ගේ වැඩි පැහැදීම පිණිස හේතු වෙන්නේ නැහැ. නොපැහැදුණුන්ගේ පැහැදීම පිණිස හේතු වෙන්නේ නැහැ. නොපැහැදුනවුන් කලකිරෙන්නටත් පැහැදුනවුන් ඒ පැහැදීම තොර වෙන්නටත් හේතු වෙන පාප ධර්මයක් අසත් ධර්මයක් මේක භික්ෂුවකට ඔබින කාරණයක් නෙමෙයි කියලා නිග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්තියක් පනවනවා යම් කෙනෙක් Tamanට ධාන අභිඥා මාර්ගඵල ආදී නැති බව දැන දැනම අන් අයට ප්‍රකාශ කරනවා නම් අඟවනවා නම් ඒ භික්ෂුන් වහන්සේ උපසම්පදා සීලෙන් පිරිහෙනවා පරාජිකා කියන ප්‍රධාන ආපත්තියට පැමිණෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කළා තථාගතයන් වහන්සේ එහිදී දක්වනවා මහණෙනි මේ ලෝකේ මහා හොරු 5 දෙනෙක් ඉන්නවා. ඒ මහා හොරු 5 දෙනා භික්ෂූන් වහන්සේලාගේ පැත්තෙන් තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා මහණෙනි ලෝකේ ඉන්න යම්කිසි පුද්ගලයෙක් කල්පනා කරනවා මම කවදා හරි සිය දෙනෙක් දහස් දෙනෙක් පිරිවරාගෙන ගම්දරව් නසමින් නසවමින් ගිනි තියමින් දවමින් ගම්දනව් පැහැර ගනිමින් ධනය උපයා ගන්නට ක්‍රමයක් සකස් කර ගන්නට ඕනයි කියලා කල්පනා කරලා යම් මිනිසෙක් ඒ වගේ පිරිවරක් හදාගෙන ගම්දනව් පැහැර ගනිමින් මිනිසුන් නසමින් නස්වමින් ගිනි තියමින් වනසමින් ගම්දනව් සිසාරා හැසිරෙනවා බුදුහාමුදුරෝ දේශනා කරන මහණෙනි අන්න ඒ වගේ ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉන්නවා ඒ භික්ෂූන් වහන්සේලා කල්පනා කරනවා මම සියයක් දහසක් දසදහසක් පිරිවරාගෙන කීර්තිය ප්‍රසාදයේ ඇතිව චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ආදී ප්‍රත්‍ය පහසුකම් බහුලව ලබමින් මේ මහජනතාව අතර හැසිරෙන්නේ කොහොමද කවදාද මට දවස උදා වෙන්නේ කියලා කල්පනා කරමින් ඉඳලා පසු කාලීනව යම්කිසි වංචනික ක්‍රම භාවිතා කරමින් විශාල පිරිස් බලයක් ගොඩනගාගෙන ඒ මහජනතාවගේ සිත් ගන්නට විවිධ උපක්‍රම කරලා විශාල පිරිසක් එකතු කරගෙන මහා කීර්ති ഘോഷාවක් ඇති කරගෙන ගම්දනව් සැරිසරමින් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන මේ ප්‍රත්‍යලාභ බහුලව ලබමින් හැසිරෙනවා නම් ඒතනත්තා මේ ලෝකේ මහා හොරෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට දෙවැනි මහ හොරා තමයි මහණෙනි මේ ලෝකේ පවිතු අදහස් ඇති යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ධර්ම විනය තමන් ප්‍රගුණ කරමින් ඒ තමන්ගේම තමන් විසින් ප්‍රගුණ කළා වූ දෙයක් හැටියට ඒක හරියටම තමන් ප්‍රගුණ කරනවා නම් කවදාවත් එහෙම අදහසක් ඇති වෙන්නේ නැහැ. නමුත් අඟවනවා මේ දහම තමන් ප්‍රගුණ කරනවා ඒ තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත්තු දෙයක් තමයි මේ මගේ දහමක් තමයි මේ දේශනා. ඊට පස්සේ භික්ෂුව කොයි වෙලාවකවත් පැහැදිලි කරන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ දහමයි මම මේ දේශනා කරන්නේ. මේ මම අවබෝධ කරගත්තුවා තමයි මේ කියන්නේ. එතකොට අපේව තමයි මේ කියන්නේ. ඊට පස්සේ අනුගාමිකයොත් ඒ විදිහට ප්‍රකාශ කරන්න පටන් අපේ ගුරුවරයා තමයි මේ ධම අවබෝධ කරගත්තේ. අපේ ගුරුවරයා තමයි මේක වටහාගත්තේ. අන්න ඒ විදිහට තථාගත ධර්ම විනය තමන්ගේ දෙයක් හැටියට තමන්ටෙහි අයිතිවාසිකම තමන් තුල තියාගෙන ලෝකයට අඟවමින් ලෝකයේ ඉදිරියේහි තමන්ගේ හැකියාව තමන්ගේ බලපුලුවන්කාරකම තමන්ගේ ධර්මඥානය ලෝකයාට කියා හිටිමින් ලෝකය මුලා කරන්නට උත්සාහ කරනවා මහණෙනි මේ ලෝකයේහි දෙවැනි මහහොරාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට තුන්වෙනි කාරණය තමයි මහණෙනි යම්කිසි පවිට්ටු අදහස් ඇති භික්ෂූන් වහන්සේ නමක් පිරිසිදුව බඹසර හැසිරෙන Brahmachari ජීවිතයක් ගත කරන රහත් භාවයේ ප්‍රත්‍යක්ෂ කරපු භික්ෂූන් වහන්සේ නමකට පරාජිකා ආපත්‍යින් චෝදනා කරනවා. හරියට ඒ සඳහා හේතුවක් නැතුව යුක්තියක් නැතුව කාරණයක් නැතිව පරාජිකා ඇවතකින් චෝදනා කරන අරහත්ත්වයට පත්වන භික්ෂූන් වහන්සේ නමකට මේ ලෝකයේහි තුන්වැනි මහා හොරාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි යම්කිසි පවිටු භික්ෂූන් වහන්සේ නම සංගසතු දේවල් ඒ කියන්නේ විහෙර විහාරස්ථානවල තමන්ට පෞද්ගලිකව පරිහරණය කරන්නට පුළුවන් දේවල් තියෙනවා පෞද්ගලිකව පරිහරණය කරන්න බැරි අනිවාර්යෙන් ගරු භාණ්ඩ හැටියට ආවාස සෙනසුන් වල අනිවාර්යෙන් තැම්පත් කරලා තියන්නට සුදුසු දේවල් තියෙනවා. ඒ ගරු භාණ්ඩ කියලා කියන්නේ ඇඳ, පුට්ටු, කොට්ට, මෙට්ට, බිසි බිම්බෝහන, ඉදල් කොසු, උදළු, වැපොරෝ ආදී මේ බඳු දේවල් Tamanට කැමති කැමති විදිහට පරිහරණය කරලන්න යන යන තැන්වල අරගෙන යන්නට බෑ. සිවුරු පිරිකර ආහාර පාන පාත්‍ර ආදී තමන්ට ලැබෙන දේ තමන් කැමති තැනකට ගෙනියන්න පුළුවන් අර කියපු ඒ ගරු භාණ්ඩ ආදී ඒවා තමන්ට ඕන විදිහට පරිහරණය කරන්න බෑවා පොදු පරිහරණයටයි තියෙන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පවිතු අදහස් ඇතිව තමන්ගේ පුද්ගලික දේ වගේම අර සේනාසන භාණ්ඩ හැටියට තියෙන ගරු භාණ්ඩ මහජනතාවට දෙමින් මහජනතාව සමග සුහදත්වයක් මිත්‍රශීලීත්වයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා නම් නොදිය යුතු දේවල් දෙනවා නම් මහජනතාවගේ සද්ධාව නැති කරලා ඒ කුල දූෂණය කරනවා නම් අන්නේ භික්ෂූන් වහන්සේ ලෝකේ හතරවැනි මහ හොරාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි පස්වෙනි මහ හොරා තමයි යම්කිසි කෙනෙක් තමන් ළඟ උත්තරී මනුස්ස ධර්ම නැතුව ඒ කියන්නේ තමන් ළඟ ධාන අභිඥා මාර්ගඵල ආදී නැතිව යම්කිසි කෙනෙක් මට ධාන තියනවා මට අභිඥා තියනවා මට මාර්ගඵල තියනවා මට මේ මේ 이르දි ප්‍රාතිහාරය දක්වන්නට පුළුවන් කියලා ඒවා තමන් ළඟ නැතුව ලෝකයා මුලා කරමින් සමාජයෙන් ලැබෙන ගරු බුහුමන් භුක්ති විඳිනවා නම් මේ තනත්තා ලෝකේ පස්වෙනි මහහොරාය මහණෙනි මේ හොරු පස් දෙනාගෙන් මේ පස්වෙනියට කියපු තැනා තනත්තා ප්‍රමුඛ වූ බරපතලම වූ මහ හොරාය කියලා බුදුරජාණන් වහන්සේ එතනදී භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මේ විදිහට මේ මහ හොරු පස් දෙනා ගැන ප්‍රකාශ කරලා තතහගතයන් වහන්සේ මේ පවිතු තත්වෙන් භික්ෂුව වැළකිය යුතුයි. ඒ නිසා Taman ළඟ තිබුණා වුණත් ඥාන අභිඥා මාර්ගඵලාදිය උපසම්පදා භික්ෂුවකට හැරෙන්නට අන් අයට නොයඟවිය යුතුයි එසේ අඟවනවා නම් ඒ තැනත්තාට ඇවැත් සිද්ධ වෙනවා යමෙක් නැති ධානාභිඥා මාර්ගඵලාදිය තියෙන බව අඟවනවා නම් ඒ තැනත්තා පරාජිකාපත්තියටපත් වෙනවායි කියලා මේ පරාජිකා ශික්ෂා පදයේ එතනදී තමයි බුදුරජාණන් වහන්සේ පනවන්නේ මෙන්න මේ විදිහට පින්නතුනේ මෙබඳු ශික්ෂාපද පවා පනවන්නට සිද්ධ වුණේ කුමක් නිසාද තතහගතයන් වහන්සේ වැඩ සිටි සමයේදී විවිධ අපේක්ෂාවන් ඇති පාපකාරී අදහස් ඇති තමන් පිළිබඳව ලෝකෙට අඟවලා ප්‍රත්‍යලාභය ලබන්නට කැමති වෙන පාපකාරී අදහස් ඇති භික්ෂුන් වහන්සේලා තමන්ට මේ මේ හැකියාවන් මේ මේ අධිගමයන් තියනවා කියලා ලොවට අඟවන්නට උත්සාහ කළා. ඉතින් ගිහි පින්නතුන්ට බුදුරජාණන් වහන්සේ එහෙම විනය ප්‍රඥප්ති පනවලා නැති නිසා ගිහි පුද්ගලයෙක් Tamanට ඥාන තියෙනවා, අභිඥා තියෙනවා, මාර්ගඵල තියෙනවා, රහත් වෙලා බුදු වෙලා කියලා ඇඟෙව්වොත් ඒතනත්තා උපසම්පදා සීලයක් රකින්න නැති නිසා පරාජිකා වෙනවා කියලා නම් කියන්නට බෑ. හැබැයි ඒතනත්තත් මේ කියන මහ හොරුන් අතරට එකතු වෙන බරපතල හොරෙක් කියලයි එතකොට මේ තථාගත දේශනාවට අනුව හඳුනා ගන්නට තියෙන්නේ. ඒ නිසා ගිහි වුණත් පැවිදි වුණත් යම්කිසි කෙනෙක් Taman සතුව නැති ධානාභිඥා මාර්ගඵලාදී ඇඟවීම බරපතල අපරාධයක් කියන බවයි මේ දේශනාවට අනුව තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ ගැටලුව මතුවෙන්නේ කුමක් නිසාද? අර අධිගම මහිච්ඡතාවය නිසා. Tamanට ධාන අභිඥා මාර්ගඵල තියනවා කියලා ලෝකෙට අඟවලා කීර්ති ප්‍රශංසා ලැබීමේ මානසික අවශ්‍යතාවය, මානසික කැමැත්ත. ඒ ක්ලේශ කාමය මතුවෙන නිසා තමයි ගිහි පැවිදි බොහෝ දෙනා මෙබඳු ලාමක අදහස් වලට පෙළඹෙන්නේ. ඒ අනුරුද්ධ හාමුදුරුව හුදකලාව ඉඳගෙන කල්පනා කරනවා යම්කිසි කෙනෙකුට මේ ධහම ප්‍රත්‍යක්ෂ කරන්නට ඕන නම් මේ ධහම ප්‍රගුණ කරන්නට ඕන නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම ඒතනත්තා විසින් අනිවාර්යයෙන්ම මේ මහිච්ඡතාවයේ දුරු කරන්නට ඕන අල්පේච්ඡතාවයේ ප්‍රගුණ කරන්නට ඕන එතනදී මේ Taman ළඟ තියෙන හැකියාවන් පිළිබඳව ලොයට අඟවන්නට උත්සාහ කරන බව අඩු කරගන්නට ඕනේ කියලා උන්වහන්සේ කල්පනා කළා. මොකද අපි මුල්ම දේශනාවේදී පැහැදිලි කළානේ අනුරුද්ධ හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේත් එක ප්‍රකාශ කරනවානේ ස්වාමීනි මට දසදහසක් සක්වල මගේ දිවසින් දකින්නට පුළුවන් ඒ විදිහේ අභිඥාවක් මට තියෙනවා ඒ බඳු දිබ්බ චක්කු ඥානයක් තියෙනවා ඒත් මගේ මනස සංසුන් වෙන්නේ නැහැ කෙලස් ධර්මයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒතර උන්වහන්සේ නැතුව නෙමේ තිබිලම තමයි ඒක ප්‍රකාශ කරන්නේ. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන ආශ්මතුනි ඔබ වහන්සේට ඕක තුලින් ඇති වෙන්නේ මාන්නයක් වෙයි. තිබුණා වුණත් ඒක ගැන නැවත නැවත හිතන්න කියන්න ගියන් පස්සේ ඒකෙන් මාන්නයයි වැඩෙන්නේ. නිසා ඒක අඩු කරගත්තේ නැතිනම් ඔබ වහන්සේට කෙලස් නසන්නට දුෂ්කරයි. එතකොට මේ කාරණාත් එක්ක තමයි අනුරුද්ධ හාමුදුරුව කල්පනා කරන්නේ මෙබඳු හැඟීමක් යම් කෙනෙකුට තිබුණොත් දැන් ඒ තිබිලත් අඟවන්නට ගිහිල්ලයි ඒ ප්‍රශ්නේ වෙන්නේ. ඒතොර යම් කෙනෙක් නැතුව අඟවනවා නම් ඒ තුලින් ඒ තැනත්තාට සම්පූර්ණම ධම්මග ආවරණය වෙනවා. නිවන් මඟ ඇහිරෙනවා. ඒ නිසා නිවන් දකින්නට ඕන නම් මේ අධිගමලාභයේ පිළිබඳව මහිච්ඡතාවයෙන් තොරව තමන් ළඟ තියෙන දේ තියෙන හැටියට රැකගෙන නැති දේ ගොඩනගන්නට වීරය කරන්න ඕන. ඒ බඳු අල්පේච්ඡතාවයකින් කටයුතු කරන්නට පුළුවන් වෙනවා. ඊළඟට අවසාන කාරණේ තමයි අල්පේච්ඡතාවය පිළිබඳව දුතාංග අල්පේච්ඡතාවය. දුතාංග කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාටත් හැකිනම් ගිහියන්ටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ මනසෙහි මේ භෞතික සම්පත් පිළිබඳව ප්‍රත්‍යලාභයන් පිළිබඳව පහළ වෙන්නා වූ කෙලෙස් ධර්ම අවම කරන්නට දැඩි ප්‍රතිපත්ති ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව හඳුන්වනවා දුතාංග කියලා. ඒවට දුතාංග කියන්නේ කෙලස් දුනණය කරන, කෙලස් කම්පා කරන, කෙලස් පීඩා කරලා ඒවා ප්‍රහාණය කරන්නට මඟ සලසන දැඩි ප්‍රතිපත්ති ක්‍රමයක් නිසා ඒවා තමයි දුතාංග හැටියට හඳුන්වන්නේ. දැන් භික්ෂුන් වහන්සේ නමකට සිවුරු පිරිකර අවශ්‍යයි. නමුත් බොහෝ සිවුරු පිරිකර පරිහරණය කරන්නේ නැතිව අත්‍යවශ්‍ය තුන් සිවුරෙන් පමණක් යැපෙන්නට පුළුවන් නම් එහෙම අදිෂ්ඨාන කරගෙන කටයුතු කරනවා නම් ඒක තිචීවරිකාංගයයි කියලා හඳුන්වනවා තුන් සිවුරෙන් යැපීම නම් වූ දුතාංගය. ඊළඟට භික්ෂුවකට උදෑසන ඉර හැරෙන්නට ඒ කියන්නේ දහවල් ඉර හැරෙන්නට කලින් භික්ෂුන් වහන්සේ නමකට ඕනතරම් වාර ගාණක් දානේ වළඳන්න පුළුවන්. හැබැයි එකවරක් පමණයි මම දානේ වළඳන්නේ. එක ආසනයක ඉඳගෙන විතරයි මම දානේ වළඳන්නේ. එක බඳුනක පමණයි මම දානේ වළඳන්නේ කියලා සීමා කරගන්න පුළුවන් නම් උන්වහන්සේට ආහාරය පිළිබඳව තියෙන තෘෂ්ණාව පාලනය කරන්නට ඒක හේතුවක් වෙනවා. අන්න ඒ විදිහට දුතාංග 13ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දුතාංග ගිහි පැවිදි බොහෝ දෙනාට භික්ෂුන් වහන්සේලාට 13ම ආරක්ෂා කරන්න පුළුවන් ගිහියන්ට එවෙන් ඇතැම් මේවා ආරක්ෂා කරන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් දුතාංගධාරීව කටයුතු කරනවා නම් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒ අය උත්සාහ කළ යුතුයි තමන් මේ මේ විදිහේ දුතාංගයක් අනුගමනය කරනවා කියලා ලෝකෙට අඟවන්න නැතුව ඉන්න. එහෙම අඟවන තැනදී ඒ දුතාංගයෙන් ඇති තේරුමක් නැහැ. තමන්ගේ ಗುಣ වැඩිවීමෙන් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක උත්තරීතර මට්ටමින් පුහුණු කරන්න බෑ. මොකද දැන් මේවා පුහුණු කරන්නෙම කෙලස් අඩු කරන්නටනේ. ඉතින් කෙලස් අඩු කරන්නට පුහුණු කරනවා නම් කෙලස් වැඩෙන විදිහේ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා හරියන්නේ නැහැ. දැන් අද කාලේ සමහර කෙනෙක් මස් මාංශ කෑමෙන් වැළකීලා ඉන්නවා. ඒක හොඳ ප්‍රතිපත්තියක්. නමුත් අපි මස් මාංශ කෑමෙන් වැළකීලා ඉන්නවා. අපි මෙහෙමයි මෙහෙමයි කියලා අඟවන්න ගිය තැන අර අවිහිංසාව වෙනුවට මාන්නේ වැඩෙනවා. එතකොට ඒකෙන් තේරුමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ දන්වලඳන්න කියලා දේශනා කරලා තියෙනවා නිහතමානී බව සහ පහසුව සඳහා. නමුත් යම් භික්ෂූන් වහන්සේ නමක් අපි තමයි පාත්‍රය දන්වල දන්නේ අනිත් අය එහෙම නෙමෙයි කියලා එතන අභිමානයක් ඇති කරගන්නවා නම් ඒකෙන් අර පාත්‍රයෙන් කෙරෙන්න ඕන හැබෑ කාර්ය නෙමෙයි වෙන්නේ කෙලස් වැඩෙන එකයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ මේ දුතාංග කියලා කියන්නේ අපි නම් තුන් සිවුරෙන් විතරයි යැපෙන්නේ අපි නම් එක වේලක් විතරයි වළඳන්නේ අනිත් භික්ෂුන් වහන්සේලා වගේ නෙමෙයි ඒ අය මහිච්ඡතාවයෙන් යුක්තයි ඒ අය ප්‍රත්‍ය බහුලයි අපි නම් අල්පේච්ඡව ජීවත් වෙන්නේ කියලා ලෝකෙට අඟවලා තමන් හුවා දක්වලා කෙලස් වැඩි කරගන්නට නෙමෙයි මේ දුතාංග පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කෙලස් පාලනය කරන්නට කෙලස් අවම කරන්න. මෙතනදී තවත් යමක් සිහිපත් කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි මේ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරපු පිරිසක් හිටිය ඒ අය බුදුහාමුදුරු හැඳින්නවා අත්තකිලමතාන යෝගයයි ඒක එක්තරා අන්තයක්ය ඒකෙන් බැහැර විය යුතුයි කියලා. එතකොට මේ දුතාංගවලත් යම්කිසි දැඩි ප්‍රතිපත්ති ක්‍රමයක් දේශනා කරනවා. එතකොට මේ අත්තකිලමතාන යෝගයේ සහ දුතාංග අතර තියෙන වෙනස මොකක්ද කියලත් අපි හඳුනගන්න ඕන. ඒ අත්තකිලමතාන යෝගයේ බොහෝ දෙනා පරිහරණය කළේ ශරීරයට දුක් දීමෙන් ප්‍රත්‍ය අවම කිරීමෙන් තමයි අපට සසර කරගෙන ආපු පව්කම් දුරු කරලා මේ සසර නිමා කරන්නට පුළුවන් වෙන්නේ. ගෙනාපු පව් ගෙවන්න දුක් විඳින්නට ඕන ඒ සඳහා ප්‍රත්‍ය අඩු කරන්නට ඕන දුක් විඳින්නට ඕන ඒ විදිහේ මිත්‍යා සංකල්පනාවකින් යුක්තව තමයි ඒ දුක් විඳින්නේ. ඒක අත්තකිලමතාන යෝගය. මේ දුතාංගවලදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුක් විඳලා කෙලස් නසන්නට පුළුවන් කියන එක පව් ගෙවන්නට පුළුවන් කියන එක නෙමෙයි. ඒ Tamanගේ ක්ලේශ ධර්ම උත්සන්න වීම පාලනය කරන්න අත්‍යවශ්‍ය දේන් යැපෙන්න අනවශ්‍ය දේ අවම කරන්න අවබෝධයෙන් යුක්තව කෙලස් පාලනය කරන ක්‍රමයකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එනිසා මේ ප්‍රතිපatti දෙකම දැඩි ප්‍රතිපatti වුණාට ඒවයි වෙනස තමයි අර අත්කිලමතානුയോഗය තුල මිත්‍යා දෘෂ්ටියකින් යුක්තවයි කරන්නේ මේ දුතාංග තුල සම්‍යක් දැක්මකින් හේතුඵල අවබෝධයකින් යුක්තවයි මේ කටයුත්ත කරන්නේ එහෙම කරන අය ඒ තමන් තුල ඒ දුතාංග තියනවා කියලා අමුතුවෙන් අඟවන්නට නොයා පරිස්සමින් ඒවා පුරුදු පුහුණු කරන්නට උත්සාහ කරන්න මෙන්න මේ ටික අපි හඳුනා ගන්නට ඕන අල්පේච්ඡතාවය පිළිබඳව. එතකොට පහුගිය දේශනා පෙළෙහි අපි පැහැදිලි කළා අල්පේච්ඡතාවයට බාධා වෙන ධර්ම තුනක් තියෙනවා. අත්‍රිච්ඡතාවය, මහිච්ඡතාවය සහ පාපිච්ඡතාවය කියලා. ඊළඟට අල්පේච්ඡතාවයේ කාරණා හතරකින් යුක්ත වෙනවා. ප්‍රත්‍ය අල්පේච්ඡතාවය, පරයප්ති අල්පේච්ඡතාවය, අධිගම අල්පේච්ඡතාවය සහ දුතාංග අල්පේච්ඡතාවය. මේ කරුණු හඳුනාගෙන වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් මනස පුළුවන් තරම් බැහැර කරගන්නට වීරය කරමින් බොහෝ අපේක්ෂා බලාපොරොත්තු අවම කරගෙන අල්ප වූ අපේක්ෂාවන්ගෙන් අවම අවශ්‍යතාවයන් සම්පාදනය කරගෙන ගුණනුවණ වඩන කෙනෙකුටයි මේ ධහම අවබෝධ කරන්නට පුළුවන් වෙන්නේ කියලා එදා අනුරුද්ධ හාමුදුරුව හුදකලා වෙද්දි කල්පනා කරනවා ඒක තමයි අල්පේච්ඡතාවයේ නැමැති පළමුවෙනි මහා පුරුෂ විතර්ක